ස්වදේශීය සේවයෙන් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා නොනිමි රසයක රසෝකය ස්වදේශීය රටා සෑම සෙනසුරාදාවකම පෙරවරු 10ට සමත් සරාකී නිල්වන් ක්‍රිෂ්ණා සිය බටනලා වාදනෙන් තම පෙම්වතිය ඇතුළු වෘන්දාවනයේ ගෝපිකාවන් මුසපත් කළේය. ක්‍රිෂ්ණගේ වාදනය රසලීලා නම් විය. ඒ බටනලාව කුමකින් නිර්මාණය කර ඇද්දැයි නොදනිම්. පුරාණෝක්තියට අනුව එය දේව භාණ්ඩයකි. මෙමත් අද්දලයෙන් නිම වූ ප්‍රාග් ඓතිහාසික බටනලාවේ සිට හීබ්‍රු, චීන, ග්‍රීක, ඉන්දියානු ආදී පුරාණ සංස්කෘතින් පුරා පැතිරුණු සුසිර භාණ්ඩයක් වූ බටනලාවේ දහස් සංඛ්‍යාත ප්‍රභේදයන් අතරින් කේමදාසයන් අතරපත් උනේ බන්සුර නැමැති ඉන්දියානු බටනලාවයි. සත 50ක් 60ක් වැනි මුදලකට ඔහු ඒ මිලදීගෙන තිබුණා. කේමදාස පවුලේ කුඩා ගවපට්ටිය හා තල්පටියේ වෙල්ෙලිය ක්‍රිෂ්ණ රූපීද විය. කේමදාස තල්පිටියේ වෙල්ෙලියේද පසුව පානදුර සුමංගලයේද ඉන්පසුව පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේද සහෘදෙන් ප්‍රජාව බටනලා වාදනෙන් මුසපත් කළේය. පාසල් ජීවිතයට ආයිබෝවන් කියා ගුවන්විදුලියේ වාද්‍ය වෘන්දයට සහභාගී වීම දක්වා දීර්ඝා දුෂ්කර සංක්‍රාන්ති කාල සීමාවේදී වාදුව හා කොළඹ අතර සැරිසරූ ඩීසල් 1 නමින් හැඳින්වූ දුම්රියෙහි ඔහු බටනලා වාදනය කළා. ඒ කියක් වූ හොයා ගැනීමට නොවේ. දුම්රිය ගමන් ගන්නා තම පන්තියේ පීඩිතින්ගේ වෙහෙසල් නිවාලින් පිණිසා ඔහු එසේ කළා. ඔවුන් කේමදාසයන්ට දුම්රිය ටිකට් එකකින් සංග්‍රහ කළා. කොළඹ පොළොව මත පැලවෙමින් කොළඹ හස්සට ජීවිතයේ ඒකායන හීනය හැබෑවක් කරගන්නට මාවතක් හොයමින් ඔහු දුෂ්කර වූ ජීවිතයක් ගත කළා. සංගීත මංජරියේද ගුවන් විදුලියේද ඔහුගේ සංගීත ගමනේ නවතැන් වුණා. සම සමාජකාරයෙකු ලෙසද වමේ කගපත් මෝහත් කළ කම්මල්කරුවෙකු ලෙසද ඔහු සිය නිර්මාණ වංශාවලියට පන්නරය රැස් කරගත්තා. අතිශය වේදනාකාරී, පීඩාකාරී සමාජීය බලවේගවලට මුහුණ දෙමින් ඔහු අලුත් මාවතක් සොයා වෙහෙසුනේ ලක් පොළවට නුපුරුදු ඒ අලුත් මාවත තනීමේ තිර වූ අධිතනින් වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය සරල ගීතයේ සිට සන්දුවනි ඔපෙරාවෙනි මහා සංගීත ආඛ්‍යාන තුලින් ඔහුවා ගමන් මගේ උපයාගත් ධනය ඔහු සමාජගත කළා. ප්‍රේමසිරි කේමදාස නම් වූ අද්විතීය සංගීතවේදියා පරේෂණ පිපාසෙන් කල්ගෙවූ ගවේෂකයා ඔබටත් මටත් ඉහළින් සිට සමාජයේ කියවූ නාදවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස හෙවත් මාස්ටර් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය ඔබට තිලෙන කරයි. ස්වදේශීය රටා අද මාස්ටර් යලි කියවමු. අද කේමදාස මාස්ටර් එහෙම නැත්නම් මාස්ටර් කියවීම සඳහා අපි ආරාධනා කරා. ඔහුගේ සමීප ඇසුරෙහි, එවැගේම ඔහුගේ නිර්මාණකාරයෙහි නියැලුණු ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙකුට තවත් කල් වේලා නොගෙන මාස්ටර්ව කියවීම ආරම්භමු අපි මා මුලින්ම ආරාධනා කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන් සමග සිය නිර්මාණ සගේකු වෙමින්ද ඔහුගේ ගුරුහරුකම් ලැබමින්ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තෙල් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ මෙන්ම ඔබ අප සහෘදෙන් හැම සැනසූ විශිෂ්ට නිර්මාණකරුවෙකුට මගේ මුල් මැරවීම ජයන්ත චන්ද්‍රසේන මහතාට මීළඟට මා ආරාධනා කරන්නේ තවත් අපේ කාලේ විශිෂ්ට සංගීතවේදියෙක් ගායකයෙක් පෙම්සිරි කේමදාසයන්ගේ විශිෂ්ටතම නිර්මාණයන් රසකට සිය හඬ පෞරුෂයෙන් ඒ වගේම පෙරදී සිය වාදන හැකියාවෙන් වාද්‍ය ශිල්පියෙකු ලෙසද නිර්මාණකාරයෙහි යෙදුණු තවත් ප්‍රවීණෙකුට ටීඑම් ජයරත්න ගෞරවනීය ආරාධනය ඔබට. ඊළඟට මගේ ආරයුම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම කෘතහස්ත රංගදරෙක් ගායකෙක් විවිධ ක්ෂේත්‍රයන්හි පැතිරුණු දක්ෂතා ප්‍රකට කළ නිර්මාණකරුවෙක් කේමදාසයන්ගේ නිර්මාණයන් හා එක්ව වැඩ කළ කේමදාසයන් කියවීමට අද අපේ ඇරයුමින් මේ ස්වදේශී රටාවේ මාස්ටර් කියවීමට ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි කේමදාසයන්ගේ සංගීතයෙන් සිය ගායන හැකියාවන් අපි වඩාත් හඳුනාගත්තු ආදරණීය ගායිකාවකට ඇය වඩාත් රිසි එහෙම නැත්නම් වඩාත් ප්‍රකට කියවීමට නෙමෙයි ගැයීමට නමුත් අද අපි වැඩසටහනට එකතු වෙනවා අත්දැකීම් බෙදා හදා ගැනීමට ප්‍රවීණ ගාන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස් මහත්මියට ආරාධනය. හොඳයි එසේනම් අපි මේ වැඩසටහන මෙලෙස ආරම්භ කරනවා. මා මුලින්ම ස්වදේශීය රටා මාස්ටර් යලි කියවන මේ වැඩසටහනේදී අපි මාස්ටර් කියන නම මේ වැඩසටහනේ තේමාව විදිහට යොදාගත්තා. වෙනත් සංගීතවේදියෙක්, ගායකයෙක්, එහෙම නැත්නම් ගීත රචකයෙක් පිළිබඳ කියවීමේදී අපි වෙනත් යෙදුම් යොදාගත්තා. හැබැයි මාස්ටර් කේමදාසයන්ට උචිතම යෙදුම තමයි මාස්ටර්. එහෙම නැත්නම් හැඳින්වීම තමයි මාස්ටර් වෙන්නේ. ජක්ෂණන්තනි මහත්මයා. සංගීතවේදියෙකුට සාමාන්‍යයෙන් මාස්ටර් කියලා විභාරේ යොදනවා කතා කරද්දී. නම කියලා මාස්ටර් එමෙත මාස්ටර් කියලා නම කියනවා. හැබැයි කේමදාස කිව්වම මාස්ටර් මාස්ටර් කිව්වොත් කේමදාස. ලංකාවේ සංගීතයේ මාස්ටර් කේමදාස වෙන්නේ කොහොමද? ඔබ කිව්වා හරි දැන් මාස්ටර් කියන වචනේ අපි ඇල්විටිකල master, Hugo master, Muthusamy master එහෙම මේ කලා ලෝකේ අහලා තියෙනවා. හැබැයි හැම මාස්ටර් කෙනෙක් ටම ඉස්සරහින් Tamange නම තියෙනවා. මාස්ටර් කිව්වට අපිට හියුගෝ මාස්ටර්ව, ඇල්විටිකල් මාස්ටර්ව මතක් වෙන්නේ නැහැ. වෙන් කරලා අරගෙන මාස්ටර් කියපුවම අපේ සංගීත ලෝකේ හඳුනන්නේ ප්‍රේමසිරි කේමදාස යන්න පමණයි. ඒකට හේතුව හැටියට මට හිතෙන්නේ දැන් පෙර මාස්ටර්ලා අපි ගන්න මේ ඉන්දීය සංගීත සම්භවය හරහා ඉන්දියානු eh, ඇසුරෙන් මාස්ටර් ඒ මාස්ටර් කියලා කියන ඉන්දීය ශබ්දකෝෂයෙන් තමයි අපි පෙර මාස්ටර්ලාව හඳුනාගත්තේ. ප්‍රේමසිරි කේමදාසයන් සඳහා මේ මාස්ටර් නම යෝජනා වෙන්නේ මේ මාස්ටර් නමේ මුල් නිරුක්තියෙන්මයි. මාස්ටර් කියන නම හැදෙන්නේ ලතින් භාෂාව හරහා ස්පාඤ්ඤ, ඉතාලිය වැනි ප්‍රදේශවල. ඒ කියන්නේ මයිස්ත්‍රෝ. මයිස්ත්‍රෝ කියන වචනය තමයි ස්පාඤ්ඤයේ ඉතාලිය වැනි පළාත්වල යෙදෙන්නේ. ඒ කියන්නේ මයිස්ත්‍රෝ දි බෙයිලේ. ඒ කියන්නේ බැලේ මාස්ටර්. මයිස්ට්‍රෝ දී මූසිකා ඒ කියන්නේ මියුසික් මාස්ටර් මෙන්න මේ එතනදී මාස්ටර් කියලා යොදන්නේ ඒක මේ නිලයක් තානාන්තරයක් හිට අපි ආචාර්ය කියලා යොදන්නේ ඒ හා සමාන ගෞරව නිලය ගෞරවයකට තමයි මාස්ටර් කියලා යුරෝපයේ භාවිතා කරන්නේ ඒ නිසා ප්‍රේමසිරිකේම දාසයන්ට මාස්ටර් නම ලැබෙන්නේ ඒ නමේ මුල් නිරුක්ති අර්ථයෙන්මයි එතුමන් තමයි ලංකාවේ මේ බටහිර කියන සංගීත විදිය බටහිර කියන සංගීතයෙන් බැහැරව ලාංකේය සංගීතයක් බවට පත් කළේ. වෙනත් බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්ට බටහිර සංගීතයේ එකතු වුණාම ඒ බටහිර බව අපට දැනෙනවා. මේ බටහිර සංගීත ඛණ්ඩයක් මේ ඉන්දීය සංගීත ඛණ්ඩයක් මේ ජන සංගීත ඛණ්ඩයක් කියලා වෙන් කරන්න පුළුවන්. හැබැයි ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය බටහිර සංගීතය හරහා ඉපදුනාට ඒකේ උප්පැන්නේ බටහිර දෙන්න බෑ. ඒ නිසා ඒක මාස්ටර්ගෙන් මතුවෙච්ච දෙයක්. ඒක විග්‍රහ කරනකොට ඒකේ තියෙන කෝඩ් බෑක් එකක් තියෙන්නේ. මොනවා හරි සංගීත විද්‍යාත්මකව මේක බටහිර සංගීතය කියලා කියනවා. හැබැයි ප්‍රේමසිරි කේමදාසයන්ව එහෙම බටහිර සංගීතඥයෙක් ලෙස වෙන් කරන්න බෑ. දැන් අපි නිමල් මෙන්ඩිස් බඳු සංගීතඥයෙක් ගත්තොත් එතුමන්ගේ නිර්මාණ බොහොමයක් බටහිර සංගීතයේ මුල් වෙලා තමයි ගොඩ නැගෙන්නේ. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට එහෙම කියන්න බෑ. ඒ නිසා එතුමන් බටහිර සංගීතයේ බොහෝ විධින්‍යායමන් මොකද හේතුව බටහිර සංගීතයේ මේ මානව සංගීතකරණයක් ලෙස වර්ධනය වෙච්ච සංගීත විදියක්. අන්න ඒ මානව සංගීතය කියන පළල් විෂය ලාංකේය සංගීත සංස්කෘතියට සරල ලෙස කැඳවාගෙන යන්න උත්සාහ කළේ ප්‍රේම්සිර් කේමදාසයන්. දැන් අපි කවුරුත් බය වුණා සිම්ෆනි වැනි සංගීත විදිහක් අපිට ලංකාවේ පැල කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් බැලේ වැනි නාට්‍ය විදිහකට සංගීතය. එතකොට ඔපෙරා බඳු සංගීත විදිහක් ලංකාවට ගැලපෙයිද කියලා හිත හිත ඉන්නකොට මාස්ටර්ට බය නැතිකමක් ඇති වුණා නෑ ලංකාවේ අපිට සිංහලෙන් ඔපෙරා කරන්න පුළුවන් අපි ඔපෙරා අහන්නේ ඉංග්‍රීසියෙන් නෙමෙයිනේ ඔපෙරා මූලික භාෂාව ඉතාලි ඉතාලි භාෂාවෙන් ඔපෙරා කරන්න පුළුවන් නම් ඒ සිංහල භාෂාවෙන් කරන්න බැරි කියන ප්‍රශ්නේ මාස්ටර්ට දැනුණා එතකොට ඒකේ විද්‍යාත්මක අර්ථය හොයාගෙන යනකොට ඉතාලි භාෂාව සහ සිංහල භාෂාව අතර විශේෂ සම්බන්ධතාවය තියෙනවා. මේ දෙකම ආර්ය මූල භාෂා. ආර්ය මූල භාෂා සුගායනීයයි. ආ එතකොට මේ සුගායනීය වූ ආර්ය මූල භාෂාවලට තමයි ඔපෙරා සිං කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මාස්ටර් එක සිතුවිල්ල හරි. දැන් මාස්ටර් එහෙම භාෂා විද්‍යාත්මකව හිතලා මේ තීරණය ගත්තේ නැහැ. එතුමන් මුරණ්ඩු ලෙස මේ තීරණය ගත්තා. පස්සේ භාෂා විද්‍යාත්මකවත් ඔපෙරා කියන සංගීත විදිය ලංකාවට ගැලපෙන. මෙන්න මේ විදිහට ඒ බටහිර සංගීතය බටහිරට ඒ උරුමය කියලා හිතන් හිටපු සංගීතයේ දේශීය සංගීතයක් බවට අපේ සංගීතයක් බවට පත් කිරීමේ හේතුවෙන් මම හිතනවා සමාජ යෝගයක් ලෙසම අර මයිස්ත්‍රෝ කියන අර්ථයෙන් මයිස්ත්‍රෝ Khemadasa master Khemadasa බවට පත් වුණා. ඒක කොයිතරම් එතුමන්ට අනන්‍යද කියනවා නම් ඒකට අපේ රට කොයිතරම් එකඟ වුණාද කියනවා නම් නිකම්ම නිකම් මාස්ටර් කිව්ව සැනින් ප්‍රේමසිරි කේම දාස යන්න මතක් වෙන තැනටපත් වුණා. මම හිතන්නේ ඒ මට හිතන හැටියට. මං හිතන්නේ ඒක එහෙමයි වුනේ. කේමදාස් මාස්ටර් ටීම් ජයරත්න කායික වේදයන්න් වෙනුවෙන් නිර්මිත කිය. පානේ සීතල පවනේ නාමල්ලරනේ ලාදලු සෙවනේ මා ලය කර ඔබගේ සුව යහනේ ගෙව් අතීතය මතකද මිහිරේ ගෙව් අතීතය මතකද මිහිරේ සුමන් පාවිලා සඳකන් වතුරෙන් මැවිලා තරුමල් අතරින් රිංගාලා කොහි යන්නේද මා තනි කරේ පෙනෙනා එකම රුවක් වතුර නැවිලා චේත චන්දසිරි මහත්මයා ඔබ සහ මාස්ටර් ඔබේ නිර්මාණ වලට සම්බන්ධ වුණ මාස්ටර් ඒව අපිට මතකයි වෙදහාමිනේ වෙන්න පුළුවන් නැත්නම් දනුබස්නාමානේ වෙන්න පුළුවන් ඒ සංගීතය ඇහෙද්දී ඔබවත් මතක් වෙනවා නාට්‍යත් මතක් වෙනවා කේමදාසනත් මතක් වෙනවා මොකක්ද මේ ආශ්චර්යය. මොකද්ද වෙන් කළ හඳුනාගත හැකි වන්නේ මාස්ටර් සහ ඒ ඒ මතකයන් කොහොමද ඒවා නිර්මාණය වෙන්නේ ඇත්තටම? දැන් මුලින්ම මම කේමදාසයන්ගේ රසිකයෙක්. සංගීත රසිකයෙක්. ඊට පස්සේ එතුමා ප්‍රකාශ කරන අදහස් මවිතෙන් බලාගෙන හිටපු දරුවෙක්. ඊට පස්සේ මට මගේ නිර්මාණ වඩාත් පෝෂණය කරගන්නට වඩාත් උද්දීප්තියටපත් කරගන්නට උපකාර වෙච්ච මගේ නිර්මාණ වලට සංගීතමය ආඛ්‍යානයක් සැපයූ දෙයියා. ඔබ අහපු ප්‍රශ්නේ හරි පෞද්ගලික කලාපයක් තියනවා කියලා මම දැන් ඒකෙන්ද මම කියන්නම් දැන්. මට මාර කතාවක් කියවනවා. මම කිව්වා මේ මට ඇඬෙනකොට කීපදාසයන්ට කඳුළු එරෙනවා කියලා. ඒ එතුමාගේ ප්‍රකාශයෙන් අනිත් පැත්තෙන් එතුමා වැඩසටහනකදී කිව්වා මේ මම මේ ඒ ජයන්තගේ නිර්මාණ විතරක් නෙමෙයි ජයන්තවත් කියවනවා කියලා. දැන් ඔහු මම විතර නෙමෙයි. ඔහු ළඟට නිර්මාණ කෘතියක් අරන්ගෙන ඔහුගේ නිර්මාණ සම්මාදම අපේක්ෂා කරන සියලුම නිර්මාණකරුවන්ව කියෙව්වා. දැන් ඒකට මහා ලොකු හේතුවක් තියෙනවා. ඌක තමයි මේ හැමෝටම කරන්න බැරි දේ. දැන් මම වෙනස් බව දන්නවා. ධර්මසේන පතිරාජ වෙනස් බව දන්නවා. ජැක්සන් හන්තේ වෙනස් බව දන්නවා. මේ ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම එක වුණාට ඔහු මේවාට එකතු කරන ආත්මය හොයාගන්නේ නිර්මාණකරුවාගෙන්මයි. මට මේ කේමදාසයන් ගැන කියද්දී හරි බරසහරම් කතාවක් කියන්න වෙනවා. මේ කියන්න ඉඩ දෙන්න මේ මේ ලෝකේ අපි ග්‍රීක දාර්ශනිකයන්ගේ නාම ලේඛනයේ මුලටම ඉන්න එක්කෙනා තමයි තේල්ස් කියලා කියන්නේ. ඔකන මේ ග්‍රීක දර්ශනයේ පියා කියලා කියනවා. මොකද මේ තමයි අපිට වැදගත් වෙන්නේ මේ මේ නාදය ගැන කතා කරපු දාර්ශනිකයා. ඔහු පළවෙනි දාර්ශනිකයා වගේම නාදය ගැන කතා කරපු පළවෙනි දාර්ශනිකයා. ඔහු කිව්වා හඬ එන්නේ කොහෙන්ද? ඔක මේ මිනිස් හඬ එන්නේ ආත්මයෙන් කියලා. ඔක මේ මේ වෝකල් ඕගන් එකෙන් නෙමෙයි ඔහු කියන්නේ මේක එන්නේ ආත්මයෙන් කියන්නේ. දෙවෙනි කතාවක් ඔහු කිව්වා මේ දෘශ්‍යමානය සහ සැබෑව අතර ලොකු වෙනසක් තියෙනවා. මේ පේන දේ ඇත්ත නෙමෙයි. මේක ඇතුලේ තියෙන එක වෙනස්. ඒතර මේ කලාවන් මේ හැමතිස්සෙම සත්‍ය සොයාගෙන යනවා කියලා කියන්නේ මේ ඇහැට පේන දේ බලලා වැඩක් නැහැ. ඇහැට පේන එක එකක්. ඒ තුල සැඟවිච්ච අදෘශ්‍යමානයේ තව එකක්. දැන් මේක කේමදාසයන්ට හොඳටම ගැලපෙනවා. දැන් කේමදාසයන් එතුමාගේ සංගීතය අපේ රටේ සියලුම සංගීත කලාපයන්ගෙන් දෘශ්‍ය මාධ්‍ය වලට සම්බන්ධ වෙච්ච සියලුම සංගීත කලාපයන්ගෙන් වෙන්න ප්‍රධාන හේතුව ඒකයි. දැන් ඔහු තමයි පළවෙනි සංගීතඥයා ලංකාවේ ඒ සාරේට. ඒ ශාරීය සංගීතයේ. ඒ ඒ විෂුවල් එකේ තියෙන හැකට නෙමෙයි උ ගහන්නේ. උ වැඩ කරන්නේ විෂුවල් එකත් එක්ක නෙමෙයි. ඒ විෂුවල් එකට පදනම් වෙච්ච සාරය. එහෙම නැත්නම් අර ඒ නිර්මාණකරුවා කියවීම ඇතුළෙන් හොයාගත්ත ඔහුගේ ආත්මය අනිත් පැත්තෙන් ඔහු ප්‍රකාශ කරන යථාර්ථය. දැන් මේ කාරණා වලට ඔහු සංගීතය. ඒ නිසා ඔහුගේ සංගීතයේ වෙනස්ම සංගීතයක් මේ විදියට අපිට දැනුණා. අද පස්සේ කාලෙක තමයි සිනමා සංගීතය කියලා මේ ජොන්ර් එකක් මේ ශානරයක් වෙනම හදාරන්න පටන් ගත්තේ ලෝකේ. ඒ මුල් කාලේ තිබුණේ නැහැ අද සිනමා සංගීතය හදාරනකොට එළඹෙන පළවෙනි කාරණා ටික තමයි මම කිව්වේ. අද හොයන්නේම කොහොමද මේ මොකද සිනමාවට සංගීතයක් ඕනද? මොකටද මේ සංගීතය? අපි දැන් මේ ජීවත් වෙනකොට අපිට මෙහෙම වටේ සංගීතයක් ඇහෙන්නේ නැහැ නේ. හැබැයි තාම යථාර්ථවාදී චිත්‍රපටේ පවා සංගීතයක් තියෙනවා. ඒ සංගීතේ දෘශ්‍යමානෙත් එක්ක පවතන සම්බන්ධකමට වඩා ඒ අදෘශ්‍යමානය, ඒ සංගවිච්ච යථාර්ථය, ඒ ශාරය, ඒ පදනම් කරගත්ත සංගීතයක් තමයි. දැන් ලෝකේ ඉතාම විශිෂ්ට සංගීත කෘති පිළිබඳව කියවෙන කියවීම් වල ඔය අදහස් තමයි එන්නේ. ඕක සාකච්ඡාවට සංවාදයට ලංකාවට එන්න ඉස්සෙල්ලා. ਵਿਚාරික ඕක ගැන කතා කරන්න ඉස්සෙල්ලා. මං හිතන්නේ ඒ වැඩේ ඕව ගැන දැනද නොදැනද බලන්න. මාස්ටර් ඒ වැඩේ කොහොමද පටන්? ඌ පටන් ගත්තේ මේකෙන්. <laughs> ඒක වැඩේ තියෙන්නේ. ඒක ටිකක් කාල ගිහලා අල්ලගෙන දැන් මේව එහෙම නෙමෙයි. පටන් ගන්නකොට <laughs> වැඩේ වැඩේ එහෙම තමයි. මම තාමත් මගේ මවිතේ අත්හැරලා නැහැ එතුමා සම්බන්ධව. විධිමත් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් කියන්නේ පරතරට ගෙනගෙන නැති වුණාට ඔහුගේ ඥාණය හොයාගත්තේ කොහෙන්ද? ඔබේ ගැටලුව අපිට දෙන ප්‍රශ්නේ ඒක තමයි. ටීඑම් ජයරත් මහත්මයා මේ හඬ සොයා ගැනීමේදී ඔබේ හඬ පවා හොයාගත්තා. අමරසිරි පීරිස් ඔහු ගායකයෙක් බවට පත් කළේ මාස්ටර්. හඬ හොයා ගැනීමෙහි ඔහුගේ තිබුණු නිපුණතාවය ඒ ඉව ඔබ ගායන වේදෙක් විදිහට කොහොමද දකින්නේ? අපි ලවා ගයවනවා තමයි. ගයවලා මේ එතුමා ළඟට එන්න කලිනුත් මම වාදකයෙක් හැටියට හිටියා. ජන සංගීත පරීක්ෂණයේ මේ ගුවන්විදුලියෙම ඒ ගායනා කළා. නමුත් අපේ හඬ පරාසයන් සොයාගත්තේ එතුමා. ගයනකොට මේ ගායන වේදියාට හෝ ගාන ශිල්පිනියට කොතරම් පරාසයකට කටහඬ විහිදුවන්න පුළුවන්ද කියන එක. ඒ කරලා දවසක් මටම කිව්වා ටීම් ගේ පිච් එක වෙන්නේ D කියලා කිව්වා. ඉතින් ඒක හරි. හරියටම හරි. ඒක තමයි මට ගැළපෙන එක. වෙන කවුරුත් කියලා තිබ්බේ නෑ ඒක මට. මම දන්නේ මං ඔහෙ කියනවා. නමුත් එතුමා තමයි කිව්ව කතාව හරියටම හරි. ඉතින් මේ ජයන්ත් චන්ද්‍රසිරි මහත්මයා මම හිතන්නේ පතුලටම කිඳා බැහැලා ඒ වගේම තමයි ජැක්සන් මහත්මයා මේව හරියට හොයාගෙන තියෙනවා. මම එච්චරම නැහැ. ඉතින් මට ලැබිච්ච දේ තමයි ගායනා කළේ. හැබැයි අපලවා පුළුවන් උපරිමය කියව ගන්න එතුමා වෙහෙසක් දරනවා. කොහොම හරි අපි ළඟා ඉතින් අවසානෙට අවශ්‍ය දේ එළියට ගන්නවා. කොහොම හරි අර කිව්වා වාගේ සාරය සොයාගෙන ඒකම තමයි ගන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිට ඕන හැටියට ගෑන්නත් නිදහස තියෙනවා. නමුත් ක්‍රමානුකූලව අපි දන්නෙත් නෑ අපි ලවා කොහොම හරි ඒක හදවගෙන කියවලත් ඉවරයි. මේ தත්ත්වෙට එනවා. ඉතින් තව බොහෝ දේ තියෙනවා කියනවා නම් අපි මේ දේවල් ඉදිරියට කතා කරමු. ජක්ෂණ අන්තර මහත්මයා ඔහුගේ දැන් මෙවැනි බාහිර කාරයන් ඔපෙරා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංදුවන වෙන්න පුළුවන් මේ ආඛ්‍යානයන් ගොඩනැගීමේදී ඔහු තුල තිබූ කියවීම ජයන්ත චන්ද්‍රයන් කියපු විදිහට ඌට වෙනමම කියවීමක් තිබ්බා. සමාජය පිළිබඳ කියවීමක් තිබ්බා, මිනිස්සු පිළිබඳ කියවීමක් තිබ්බා. බාහිරව දකින්නට වඩා අභ්‍යන්තරය ඔහු කියවන්න දක්ෂ වෙලා හිටියා. ඔහු මේ හැකියාවන්, එහෙම නැත්නම් මේ ගුණේ කොහෙන්ද ගෙනාවේ කියන එක ප්‍රශ්නාර්ථයක් නමුත් ඔහුගේ කුඩා කාලය, ඔහුගේ වූ බාල කාලය, තරුණ කාලය, යම් ආකාරයක කොළඹ සහ මේ සමාජය තුළ පැලවීමට ගත් උත්සාහය අතර ගෙවුණු කාලසීම වූ අතිශය පීඩාකාරී කාලයක් ගත කළේ. ඔහු සම සමාජ මතවාදයන් සහිතව වමේ මතවාදයන් සමග වම් යුරේ මත නියෝජනය කරපු මිනිසෙක්. ඒ වාද ඔහුට යම් ආකාරයක පන්නරය වුණේ නැත්නම් උත්තේජ වුණේ මෙවැනි නිර්මාණයන් කිරීමට. ඒ සියල්ලම වෙන්න පුළුවන් හිමානන්ද. මගේ පැහැදිලි කිරීම සහ මට දැනෙන දේ ඊටත් වඩා ඈතයි. ඒක මේ ආසියාතික විශ්වාසයක් මතයි ඒක ගොඩ නැගෙන. මට හිතෙනවා ඔහු සංසාරික මිනිහෙක් කියලා. මේ තමන්ගේ ළමා කාලයේ ඉඳලා මේ ජීවිත කාලය තුළ ගොඩනගා ගන්න බෑ මිනිස්සෙකුට මේ තරම් දැනුම් සම්භාරයක්. සංසාරික මිනිහෙක්, සංසාරික මතකයක්. දැන් මේක දැන් ඔබ මීට පෙරත් ප්‍රශ්න කළානේ. දැන් හැමෝම ප්‍රශ්න කරනවා කිසිම අධ්‍යාපනික පසුබිමක් නැතිව ප්‍රේමසිරි කේමදාසන් මේසා විශාල ශාස්ත්‍රීය පදනමක ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා. ඔක හැමෝටම ප්‍රශ්නයක්නේ. නමුත් ඔය ප්‍රශ්නේ ඇහුවා හිමානන්ද ලංකාවේ හිටපු ශාස්ත්‍රීය මට්ටමේ අගතැන්පත් ඉහළටම ගිය පඬිත් ආචාර්ය අමරදේවයන්ගෙන්. දැන් එතුමන්නේ ලංකාවේ අපිට හමුවන පරිසරයක ඉන්න මේ ශාස්ත්‍රීය සංගීතයේ අධ්‍යාපනික ශාන්තිනිකේතන බහත් කණ්ඩ මේ සියල්ල හරහා ගොඩනැගිච්ච. ඒක එතුමන්ගෙන් ඇහුවා ඔක. ඇහුවා කියන්නේ වරක් මම අධ්‍යක්ෂණය කරපු ඔය ඇසල කලවර කියන ටෙලි නාටකයේ එක ගීතයක් තිබුණා. මා ඒ රචනා කළේ බලන්න නන්දා මේ ඔබේ ගුහාවයි පරමල් අතුරන්න නන්දා මේ ඔබේ ගුහාවයි මේ ගීතය අමරසිරි පිරිස් සහ මාලනී බුලත් සිංහල කියන දෙදෙනාම ගායනා කළ දෙවතාවක මේ තනුව එක හරිම මිහිරි හරිම භාවාත්මකයි මම මේක ශ්‍රවණය කෙරුවා ගුරු අමරදේවයන්ට මේක අහලා තමයි එතුමන් කියන්නේ මේක හරි පුදුම දෙයක් එතුමන් කියනවා මේකට පාදක වෙලා තියෙන අතිශයින්ම දුර්ලභ රාගයක්. මට මතක නෑ මම රාග සංගීතය ගැන දන්නේ නැති නිසා එතුමන් පැහැදිලි කළා. මෙන්න මේ අහවල් රාගය මේක මේ අපේ අධ්‍යාපන විෂය නිර්දේශ කිසිවක මේ රාගේ නෑ. මේක අතිශයින් දුර්ලභ රාගයක්. ඒතර මේ රාගය කොහොමද ප්‍රේමසිරි කේමදාසයන්ට විශේෂ වුනේ? කියන තැනේදී තමයි ගුරු අමරදේවන් කියන්නේ ඒකට සංස්කෘත රස සිද්ධාන්තිකව කිව්වේ දී ශක්තිය කියලා. දී ශක්තිය කෙනෙකුට සංසාරික මිනිහෙකුට දිහි ශක්තියක් තියෙනවා. ඒ දිහි ශක්තිය තමයි සංසාරේ පුරා මේ ආත්මෙන් ආත්මයට අරගෙන එන්නේ. ගුරු අමරදේවන් කියනවා පෙර ආත්ම භවවල එතුමන් ලෝකේ තියෙන සියලුම සංගීත විභාග ටික පාස් කරන්න ඇති. ඒව තමයි මේ එකතු කරගෙන ආවිලා තියෙන්නේ. මේ අපේ සම්ප්‍රදායේ තියෙනවා. අපි කියන මහෞෂධ පඬිතුගේ මහා පාණ්ඩිත්වය ගැන කියනකොට අපි කියනවා උන්වහන්සේ සඳුන් ගැටේ අතදරාගෙන ඉපදුනේ කියලා. නේ, ඒ කියන්නේ සඳුන් ගැටේ කියලා කිව්වේ මේ ඥානය. ඥාණයත් ඒ කියන්නේ මේ දිහි ශක්තිය පෙර ජන්ම අපි කියන්නේ పూర్ව වාසනා ගුණය කියලා. ඒ పూర్ව වාසනා ගුණය කියන එක අප මේ ආසියාතික බෞද්ධ සමාජවල තමයි මේක පැහැදිලි කරන්නේ. හැබැයි ලෝකේ හැමතැනම බෙතෝවන්ලා මොත්සාත්ලා මේ ඉතා කුඩා වයසේදී මේ තරම් මහා විශාල කාර්යයක් කළේ කොහොමද කියලා අහන ප්‍රශ්නට දෙන්න තියෙන උත්තරේ දිහි ශක්තිය. සංසාර පුරුද්ද. ඒ සංසාර පුරුද්ද තමයි ප්‍රේමසිරි කේමදාසයන්ව අප ඉදිරිපිට පුදුමයටපත් වෙන්නේ. අපේ තුමන්ගේ නිර්මාණ ගැන පුදුමයටපත් වෙන්නේ. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් බඳු ශාස්ත්‍රවන්තයින් එතුමන් ගැන පුදුමයටපත් වෙන්නේ මෙන්න මේ සංසාර පුරුද්ද. එහෙම සංසාර පුරුද්ද මේ ආත්ම භවයට රැගෙන එන්න අදි සංවේදී සංසාරික මිනිහෙක් වෙන්නට ඕනේ. අපි හැමෝටම සංසාරයක් තියෙනවා. අපි හැමෝටම పూర్ව ජන්ම ශක්තියින් තියෙන හැබැයි ඒවා දිහි ශක්තියින් බවටපත් වෙන්න නම් ඔහු අදි සංවේදී පුද්ගලෙක් විය යුතුයි. මම දැකලා නෑ හිමානන්ද ජයන්ත දන්නවා මේ TMIලා දන්නවා එතුමන් මොන තරම් සංවේදීද කියලා. නේ ඒ සංවේදීතාව අප ගණනය කරන්නේ විහිළු කතා හිටිට එතුමන්ට කේන්ති ගියම සර්පිනා ඔස්සලා පොළේ ගහන්න හදනවා හරියට කීයක ගැහුවේ නැත්නම් අර නෝට් එක ගලවගෙන ගෙදර ගෙනියනවා ඒ වගේ අපි විහිළු කතා කරන හැබැයි මේ අධි සංවේදී පුද්ගලෙක් මුළු ජීවිතේටම අධි සංවේදී ජයන්ත කියපු කතාවේ තේරුමත් ඒකයි එයාට පුළුවන් තමාගේ අධ්‍යක්ෂවරයව කියවන්න ඒ පාඩම මේ ඒ කවුරු කියා දුන්නේ නැහැ. ඒක ඇරිස්ටෝටල්වත් ප්ලේටෝවත් එහෙම කවුරුත් කියා දීලා නැහැ. කෙනෙක් කියවන පාඩම. ඒ කියවීමේ හැකියාව තියෙන අදි සංවේදී සංසාරික මිනිස්සුන්ට. ඒ සංසාරයේ කොහේ හරි තැනක ජයන්තව හම්බෙලා ඇති කේමදාසයන්ට. ඔහුගේ සංවේදනාවලට ඒක අහු වෙනවා. එහෙම පුදුමාකාර මිනිසෙක් එයා. එයාගේ පෙනුමත් හරි වෙනස්නේ. එයාගේ පෙනුමෙත් ඒ සංසාරික පෙනුම තියෙනවා. එහෙම අදාහාගත නොහැකි චරිත මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. ප්‍රේමසිරි කේමදාසයන් ගැන තවම අපි හරියට කතා කරලා නැහැ හිමානන්ද. ඒ අති අති සුවිශේෂ චරිතය මෙන්න මේ සංසාරික සංවේදීතාව තමයි ප්‍රේමසිරි කේමදාසයන් අප විසින් අදහාගත නොහැකි සංගීතඥයෙක් බවට පත් කරන්නේ. එතුමන්ට තව පළල් පරිසරයක් හම්බුණා නම් ලංකාවේ සිට ලෝකයට හඬ ගන්න හැකියාවක් ලංකාව විසින් හෝ කවුරුන් විසින් හෝ තනා දුන්නා නම් මේ පුදුමය මේ අද මේ වේදිකාවේ ඉන්න මේ අපේ පිරිවර විතරක් නෙමෙයි. එහෙනම් මේ පුදුමය අද වෙනකොට මුළු ලෝකෙම භුක්ති විඳිනවා. ආ බේතෝවන් ගැන මෝත්සාත් ගැන පුදුම වෙනවා වගේ මයිස්ත්‍රෝ කේමදාස ගැනත් පුදුමයටපත් වේවි. අපි දැනගන්නට ඕනේ. අන්න එහෙම අදි සංවේදී සංසාරික දී ශක්තියක් තමයි ප්‍රේමසිරි කේමදාසයන් මෙම පුදුම එළවණු සුළු සංගීතඥයෙක් බවට පත් කරලා තියෙන්නේ. හොඳයි ඔබ එතනින් එහාට ඔබට යන්න පාලමක් තිබ්බා නම් හොඳයි කියලා කිව්වා. මේ මැදිරියට පැමිණ ඉන්දියානු නිර්මාණකරුවන් පිරිසක්. ගුජරාට් චිත්‍රපටයක් නිර්මාණය කරන ලංකාවේ ඔවුන් මේ ගුවන්විදුලි අපේ තැටිපටි ගබඩාව පරිශීලනය කරනවා අපිත් එක්ක සම්බන්ධතා තියාගෙන ඉන්නවා. ඔවුන් කේමදාසයන්ව දන්නවා. කේමදාසන් ගැන ඔහු අහලා තියෙනවා. ඔහු ලංකාව ගැන හොයාගෙන යද්දි ලංකාවේ සංගීතඥයන් පිළිබඳව හොයාගෙන යද්දි ඔවුන්ට කේමදාසයන්ව අහුවෙනවා. ඒ නිසා ඔවුන් අද මේ අපි කතා කරන දේවල් තේරෙන්නේ නැති වුණත් මේ සංගීතයේ රස විඳිමු දෙසා මේ මැදිරියේ ඉන්නවා. ඒ අපිට ඔහුට දැක්කු කවුරක් කියලා අපිට ස්තුතියි. මේ ගීතය පිළිබඳව කතා කරනකොට 1988 ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ වෙදහාමිලේ ටෙලි වෘතාන්තයට අලුත් රුවක් රෙබෙකා නිර්මලී මම ප්‍රදීප නිර්මලී. එතකොට මේ හඬ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට අඳුනලා දෙනවා. ඇත්තෙන්ම මේ වෙනකොට මම 1986 87 කියන අවුරුදු දෙකේ ජාත්‍යන්තර සාමපදනමේ බර්ටෝල් බ්‍රෙෂ්ට්මරි නිර්මාණ කරපු ඔබ පිළිබඳව මේ රටේ මිනිස්සුන්ට ඔබව උහුලගන්න බැරි වුණා. ඒ කියන්නේ ඔබ ඒ තරම් බර වැඩි. මම හිතනවා එතුමා නිකන් අපි හිතමු බටහිර රටක එසේත් නැත්නම් ඉන්දියාව වගේ රටක ඉපදුනා නම් මම හිතන්නේ අපි මේ කතා කරන බිතෝවන් මොසාට් වගේ ලෝක පූජිත තත්වයකට යයි. ඔහුගේ නිර්මාණ පිළිබඳව කතා කරනකොට මේ මෙතුමන්ලා කතා කරා. හැබැයි මම හිතනවා ඒ හැම නිර්මාණයකම ඔහුගේ තිබුණ දක්ෂතාවය ඔහු ඒ හැම නිර්මාණ කරුවෙක්මම ස්කෑන් කරා. මම ඒ වචනේ කියන්න කැමතියි. ඒ ස්කෑන් කරා. ස්කෑන් කරලා ඔහු ඒ නිර්මාණ කරුවාගේ ඇතුළත තියෙන දේ යටිපෙළ ඔහු උකහාගත්තා. සත්‍යංගනාවිත් ඇත්තෙම කියනවා නම් විජිත ගුණරත්නයන් අධ්‍යයනය කරපු සත්‍යංගනාවි වෙනත්ම පැත්තකට ගියේ මාස්ටර් මං හිතන්නේ බර්ටෝල් බ්‍රෙෂ්පත් ස්කෑන් කරා. මට හිතෙනවා. එහෙම කරලා තමයි ඔහු ඔහුට ඕන විදියට මේ දෙවියන් ලව්ව සින්දු කියෙව්වා. ඔහු වෙනත්ම නාට්‍යයක් ඒ නිෂ්පාදනය කළා. ඉතින් මම හිතනවා ඒ ගැන කතා කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. අපේ හමුවීම් ওই විදිහටයි වුණේ. ජයන්ත මහත්මයා තමයි මේ ගීතයේ පද රචකයා. මම හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගැන කිව්වොත් ඔහු ප්‍රේමසිරි කේමදාසයන් මිය යන තෙක්ම ඔහු අත්නොඇර ඔහුගෙන් Tamanට අවශ්‍ය කරන දේ කොහොම හරි ලබාගත් සංගීතඥයෙක්. ඉන් පස්සේ තමයි මාස්ටර්ගේ වියෝවෙන් පස්සේ තමයි මෙතුමා වෙනත් සංගීතඥයන් කරා ගියේ. ඒ තරම් බැඳීමක් තිබුණා. දේශ රටා අපේ වාදක මණ්ඩලය සිතාර වාදනය නියල් පෙරේරා සමග දිලුෂ රවින්ද්‍රනාත් වයලින් වාදනය Shelton Wijesekara Malshankar Ratnayake W Jayapali Indunatha Nandasinghe keyboard Hasantha Jayalal සමග සුගත් හෙට්ටිආරච්චි. ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ ප්‍රසාද් සිල්වා. තබ්ලා විදිත රණවීර ඔක්ටෝපැඩ් නරිදු චතුරංග සමග සිසිර ධර්මරත්න බටනලා වාදනය කළේ චානක බෝගොඩ ලීඩ් গিitar වයමින් අද සංගීත සංයෝජනය සහ අධ්‍යක්ෂණය කළේ නාලක අංචන කුමාර මාස්ටර් එක වැඩ කළ වාදනය කළ ඒ වගේම අපේ ෂෙල්ඩන් අයියා මිහාල් මේ මාස්ටර් එක වැඩ කළ උදවිය. ඉතින් ඔවුන් අපට බොහොම වටිනවා. බොහොම ස්තුතියි. අද මැදිරි සහාය චන්දසිරි වික්‍රමසිංහ සමග අතුල සිරි සපුතන්ත්‍රී නාද සංකලනය කළ ආනන්ද පද්මසිරි තරුණ දිසානායක සමග සඳරුවන් ලියනකේ. අධීක්ෂණය කළේ බහතේ ජයතිලක, නිෂ්පාදනය කළේ මාර්ෂ්ලා Fernando. Sri Lanka Telecom PO TV channel 365 කණ්ඩායමට බොහොම ස්තුතියි. SLT POTV විෂන්කොම් ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත් මහත්මයා බොහොම ස්තුතියි සහෘදෙක් මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට අපට හයිය දෙන්නේ ඔහු ඇතුළු කණ්ඩායම. බොහොම ස්තුතියි. මම හිමානන්ද රාජපක්ෂ අපි ලබන මාසෙත් මුණ ගැසෙනවා ස්වදේශීය රට අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටාවෙන් මුණ ගැහෙමු. die. तेरे जावे හැරිදාටත් සෙනෙහස පුදනා මෞනති දාත තුරුලේ රකිනා සසර ගෙවෙන තුරු ගල්වන් රකිනා